සම්බේ දේවාං අනුමෝදන්තු සම්බ සංපත්ති සිද්ධියා එත්තාවතාචයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ භූතා අනුමෝදන්තු සම්බ සංපත්ති සිද්ධියා එත්තාවතාචයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තාං අනුමෝදන්තු සම්ම සංපත්ති සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දේවානාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං පරං අස්මින් විහාරේ චාරාමි අදිවත්තා ච දේවතා අනුමෝදිත්වා නිමං පුඤ්ඤං රක්칸තු ජින සාසනං කප්ප සත සහස්සානි සෝලසාපි අසංකියේ සම්බරං බෝධි සම්භාරේ ආගතෝ ජාති ජාතිසු නියතෝ බුන්ද භාවාය බද්ද කප්පේ දන්තිමේ බෝධිසත්වෝ චමිත්තයෝ පුඤ්ඤං මේ අනුමෝදතු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිම්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිම්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිම්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සම්ම දුක්ඛා පමුඤ්චතු ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි හිනාය ධම්මානු ධම්ම පටිපත්තියා ධම්මං පූජේමි හිමාය ධම්මානු ධම්ම පටිපත්තියා සංඝං පූජේමි අද්දායිමාය පටිපත්තියා ජාති ජරා මරණම් හා පරිමුච්චිස්සාමි කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ බුරි පඤ්ඤ තථාගතේ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිත්තික කාලිකේ කායේන වාචාචිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ සංඝ පුඤ්ඤක්කෙත්තං අනුත්තර සාදු සාදු සාදු